මෙය ජනමත විචාරණයකට තුඩු දෙන ආකාරයට තමයි බොහෝ විට සකස් වීමට ඉඩ තියෙනවා කියලා අපේ අදහසක් තියෙනවා. අපට අවශ්‍ය කලේ මේ පාර්ලිමේන්තුව ජාතික ආණ්ඩුවක් බවට පත් වෙලා වාද විවාද වලින් තොරව මේ ජාතික වැදගත්කමකින් යුතු ප්‍රශ්නය ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඒකමිතිකව රටේ අනාගතය පිළිබඳ මේ තීරණයක් ගන්න. හිතිච්ච හිතෙච්ච කලාට ඊයේ කැබිනට් එකේ තීරණ අරගෙන. එහෙම තීරණ ගන්න බෑ. පක්ෂ අතර සාකච්ඡාවකට ඉඩ තියෙන්න ඕන. ඒ කිසිවක් නැතුව මේ අවස්ථා සංශෝධනලා තියෙනවා. මෙහි විතුරු හෙටයි ජාතික සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සැලකිල්ලට ගන්නවා කරන්නයි කියලා පැහැදිලිව කියලා තියෙනවා. ඒ කිසිම අදහසක් කල හැකි වැදගත් අදහස්. මේ ලියවිල්ල තුල අන්තර්ගත නොවීම ගැන අපි ඉතාමත් කනගාටු වෙන බව කියන්නට කැමතියි.